ශාමලි මහත්මිය තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මම අහන්නේ දේ ස්වාමීන් වහන්සේ අර මේ කලල රූපයයි විඥාණයයි ඉස්සෙල්ලම කියන ස්වාමීන් වහන්සේ කලල රූපයයි කියන්නේ මව්පියන්ගේ බීජ වලින් ඇති වෙන කලල රූපේ දෙකක් තියෙකක්ද එකක් නේද ස්වාමීන් වහන්සේ මොකද දෙකක්ද කියලා අහන්නේ කලල රූපය කියන්නේ කලලය කියන්නේ මව්පියන්ගේ බීජ වලින් ඇති වෙන කලල රූප කියන්නේ එකක් මේ එතකොට සාවින්හංශ විඥාණයද ඉස්සෙල්ලා ඇති වෙන්නේ කලල රූපයද ඉස්සෙල්ලා ඇති වෙන්නේ. විඥාණය භවෙන් භවය પરම්පරාවක් හැටියට ක්‍රියාත්මක වෙන දෙයක්නේ. එතකොට එහෙම ක්‍රියාත්මක වෙමින් තියෙන අතරේ තමයි මව් ගැමක කලල රූපයක් ජනිත වෙන්නේ. එතකොට මේ කලල රූපයට යන්තනක චුත වෙන ඒ ප්‍රති විඥානයක් ඊළඟ ශ්‍රනේ ප්‍රතිසන්දි වශයෙන් අර කලල රූපේ ග්‍රහණය කරගන්න. එතකොට කලල රූපේ ග්‍රහණය කරගන්නේ අර කලලයේ හැටියට මව්පියන්ගේ ශක්තිය එකතු වෙන මොහොතේමද ඊට පැය කීපයකට පස්සේද දවස් කීපයකට පස්සේද කියලා එහෙම නියම කරන්න බෑ. නැහැ යම් මොහොතක ඊතා ආසන්න කාල පරිච්ඡේදයක අර කලර රූපේ ග්‍රහණය කරගන්නවා විඥානයක් විසින්. ඒතකොට විඥානය විසින් කලර රූපය ග්‍රහණය කරගත්තු තැන ඉඳලා තමයි එතන ඒ විඥාණයට අදාළ කර්ම ශක්තියට අනුව හදේවත්තු රූප ඒ කියන්නේ වත්තු දසක, කාය දසක, භාව දසක ආදී මේ රූප කොටස් එතනින් එහාට තමයි ජනිත වෙන්නට පටන් ගන්න. අර විඥානයේ කර්ම ශක්තියට අදාළව. එතෙක් කලව රූපේ රූප කලාප ජනිත වෙන්නේ අර මෞපියන්ගේ ශක්තිය මත. විඥානය සම්බන්ධ වුණාට පස්සේ තමයි විඥානයේ කුසල කුසල කර්ම වේගය මත එහි රූප කොටස් පරිවර්තනය වෙන්න පටන් ගන්නවා. එතකොට කල රූපය තමයි ඡනයකට හරි කලින් හටගන්නේ නේද සවෙන්නාංශ? රූපයට ඊට පස්සේ විඥාණයට නෙමෙයි. ඔව් හටගත්තු කලල රූපයකට තමයි විඥාණය සම්බන්ධ වෙන්නේ. එතකොට මුලේ පෙරපසු නොවි නෙවෙයි ඒක ගෙන්නේ. එතකොට කලින් ඒක වෙනවා නේ. එහෙම පෙරපසු නොවි වෙන්න පුළුවන්. ඉතින් ඒවා 100%ක්ම මේ විදිහටයි වෙන්නේ කියලා විනිශ්චය කරන්න පහසු නැහැ. එහෙමයි සාමින්හන්ස තෙරුවන් සරණයි. <laughs>